ප්‍රාර්ථනා කිරීම සහ සෙත් ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේ සිදු කරගෙන යන ශාසනික මෙහෙවර চিරාත් කාලයක් සිදු කරන්නට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සහ ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම මිය පරලෝකීය ඥාත හිත මිත්‍රාදීන්ට සසර කෙටි කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සුජීවත්ව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධයේ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන. ඒ පින්තුන් විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ඉදුනේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අම්බපාලි වග්ගයේහි දැක්වෙන සකුණග්ගී සූත්‍රය මාතෘකා කොටගෙන අද දේශනාව සිදු කරන හැටියට මේ සකුණග්ගී සූත්‍රයේහි දැක්වෙන්නේ අගෝචර ස්ථානයේ ඇසුරු කරන්නේ නැතිව තමන්ට ගෝචර වූ තමන්ගේ ප්‍රිය උරුමයෙන් තමන්ට උරුම වූ සුරක්ෂිත ස්ථානය ඇසුරු කිරීමෙහි තියෙන වටිනාකම පිළිබඳව ඒ සුරක්ෂිත ස්ථානයේ හැටියට සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අගෝචර ස්ථානයේ හැටියට මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වූ ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ ආස්වාදජනක වූ කාමය වර්ධනය කරන්නා වූ ප්‍රශ්නාව මතු කරන්නා වූ පංචකාම ආරම්මණයන් තමයි අගෝචර ස්ථානයේ හැටියට දක්වන්නේ ගෝචර ස්ථානයේ හැටියට සතර සතිපට්ඨානය දක්වන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නා හැටියට අපට ආරාධනා කරන ලද වෛද්‍ය සමිත රත්නායක මහත්මයා ඉතාමත්ම වටිනා කාරණයක් සිහිපත් කරමින් තමයි අපිට මේ ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ තමයි Tamanගේ කුඩා දියණියට පියෙක් හැටියට මේ ලෝකයේහි ආරක්ෂිත ස්ථානයක් සකසා දීම ජීවත් වෙන්නට සුදුසු සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා දීම පිය කෙනෙකුගේ වගකීමක්. ඉතින් භෞතික වශයෙන් යම් ප්‍රමාණයකට ඒ දියණියට ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් සුරක්ෂිත පරිසරයක් සකසා දීම පිය කෙනෙක් හැටියට Tamanට කරන්න පුළුවන් වුණත් ඒ කිසිදු ස්ථානයක් සාංශාරික වශයෙන් සුරක්ෂිත නැති නිසා ඒ දියණියටත් මේ ධම්මසන සියලු දෙනාටත් සසර ගමන සුරක්ෂිත කරගන්නට Tamanගේ පිය උරුමයෙන් Tamanට උරුම වෙන ගෝචරස්ථානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ සූත්‍ර දේශනාවෙහි ගැඹුරු අර්ථය පැහැදිලි කරලා දෙමින් තමන්ගේ දියණියට වගේම අන් සියලු දූ දරුවන්ටත් මේ ධර්මයේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම සසර ගමන සුරක්ෂිත කරගන්නට සුරක්ෂිත ස්ථානයක තමන්ගේ ජීවිතය පවත්වන්නට මේ සකුණග්ගේ සූත්‍රයෙන් ලබා දෙන ධර්මෝපදේශය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි එතුමන් අපට ආරාධනා කළේ. ඉතින් මේ අදහස ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යම්කිසි ධර්ම මාතෘකාවක් තෝරා ගන්නකොට ඒක තමන්ගේ ජීවිතයටත් අන් අයගේ ජීවිතයටත් ප්‍රයෝජනවත් වෙන ආකාරය හොඳින් නුවණින් කල්පනා කරලා එය ධර්මානුකූලව විග්‍රහ කරගන්නට කල්පනා කිරීම ඒ පිළිබඳව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා ගැනීම සහ අන් අයටත් අවස්ථාව සලස්වා දීම බොහොම ඥාන සම්පයුක්ත තෝරා ගැනීමක් හැටියට අපි දකින්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි දහම් කරුණු ශ්‍රවණය කළා වුණත් වික්ෂුන් වහන්සේලා කියා දෙන නිසා පොත්වල තියෙන නිසා ඒවා Tamanට ප්‍රියශීලී නිසා රසවත් නිසා රසවත් දේශනා කරන නිසා මේ වගේ බාහිර කරුණු මත අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම නෙවෙයි වඩා වැදගත් වෙන්නේ ඒවා අපේ ජීවිතවලට අවරාකාරකින්ද ගලපා ගන්නේ ඒ වගේම වඩාත් අර්ථවත්ව ජීවිතය පවත්වා ගන්නට නිර්වාණගාමිනී මාර්ගය වඩාත්ම මනවින් සකස් කර ගන්නට ඒ ධර්ම කාරණාවල ප්‍රායෝගික වැදගත්කම තේරුම් අරගෙන ඒ ධර්ම කරුණු අපට ශ්‍රවණය කරන්නට පුළුවන් නම් එහෙම නැත්නම් ශ්‍රවණය කිරීමෙන් පසුව හෝ ඒ වැදගත්කම අපට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ බඳු ධර්ම කාරණා තමයි ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්නට හැකියාව තියෙන්නේ. ඉතින් ඒ බඳු සති සම්පජඤ්ඤයකින් ඒ බඳු බුද්ධිමත් බවකින් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට දේශනා කරවා ගන්නට සැලකිලිමත් වීම පිළිබඳව අපි විශේෂයෙන්ම ප්‍රසාදයේ පළ කරමින් පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ දායක පින්තුන්ගේ ආරාධනාව පරිදි අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අම්බපාලි වග්ගයේහි දැක්වෙන සකුණග්ගී සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා පාඩයක්. මේ සකුණග්ගී සූත්‍රය ආරම්භ කරද්දිම බුදුරජාණන් වහන්සේ පෙර සිදු වූ සිදුවීමක් පිළිබඳව කතා ප්‍රවෘත්තියක් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන්නේ. මහණෙනි පෙර වූ සිද්ධියක් නුඹලාට සිහිපත් කරනවා කියලා තථාගතයන් වහන්සේ දක්වනවා එක් අවස්ථාවක කුඩා කැටකුරුල්ලෙක්ව අල්ලා ගන්නවා වේගයෙන් සාහසිකව පැමිණෙන උකුස්සෙක් විසින් අර කුඩා කැටකුරුල්ලව දැහැ ගන්නවා. දැහැගෙන ආකාශයේ පියාසර කරනකොට අර පුංචි කැටකුරුල්ලා විලාප නගන්නට ගත්තා. මගේමයි වැරද්ද, මගේමයි දෝෂය, මමමයි කාලකන්ණි උනේ, මමමයි පින්මද කෙනෙක් වුනේ පියාගෙන් උරුම වූ ගෝචර ස්ථානයේ මම හැසිරුණා නම් මේ උකුස්සට මාව දැහැ ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. තමන්ට අයත් නොවන නුසුදුසු තැන්වල වාසය කරන්නට ගිහින් තමයි මේ උකුස්සාට මම ගොදුරු වුනේ. ඉතින් ඒකේ වරද මගේ අතේමයි මමමයි ඒ පින්මද කටයුත්ත කරගත්තේ මමමයි කාලකන්ණි උනේ මමමයි නුසුදුසු තැන හැසිරුනේ ඒ නිසයි මේ විපත උනේ කියලා අර කුඩා කැටකුරුල්ලා විලාප නගන්නට පටන් ගත්තා. මේක ඇහිලා අර උකුස්සා කල්පනා කරනවා මේ කියන ආකාරයට මේ කැටකුරුල්ලා කියන්නේ ඒ කැටකුරුල්ලාගේ පිය උරුමෙන් ලැබුණු සුරක්ෂිත ස්ථානයේ හිටියානම් මට දැහැ ගන්නට මට අල්ලා ගන්නට බැරි වෙනවාය කියන කාරණයක් නේද මේ කියන්නේ කියලා තමන්ගේ තේජස පිළිබඳව තමන්ගේ හැකියාව පිළිබඳ අභිමානයක් මේ උකුස්සට ඇති වෙනවා. ඇති වෙලා උකුස්ස අහනවා කැටකුරුල්ලගෙන් නුඹගේ ගෝචර ස්ථානය කුමක්ද? නුඹගේ සුරක්ෂිත ස්ථානය කුමක්ද කියලා. එතනදී කැටකුරුල්ලා කියනවා නගුලෙන් හාන ලද කුඹුරේ පස් පිඩලි මතු පිටට මතු වුණු ඒ කැට මතු වුණු තැන තමයි අපගේ ගෝචර භූමිය. ඒ ස්ථානයේ මම හිටියනම් කීයටවත් නුඹට මාව ගොදුරු කරගන්නට මාව පරාජය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ කියලා අර කැටකුරුල්ලා කිව්වා. එතනදී මේ උකුස්සට දැඩි අභිමානයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙලා උකුස්සා කියනවා හොඳයි එමනම් මම මුදා හරිනවා නුඹව. නුඹ පුළුවන් නම් ඒ නුඹේ ගෝචර ස්ථානයයි කියන සුරක්ෂිත ස්ථානයයි කියන තැනට ගිහිල්ලා පුළුවන් නම් මගෙන් බේරියන් මම ඒ කොතන හිටියත් නුඹ අල්ලගන්නට මම සමත් වෙනවා මගෙන් බේරෙන්නට නුඹට පුළුවන් කමක් නැහැ හොඳයි නුඹ ඔය තරම්ම කියනවා නම් මම නුඹව මුදා හරින්නම් පුළුවන් නම් ඒ සුරක්ෂිත ස්ථානයට ගිහිල්ලා ආරක්ෂා වෙන්නට උත්සාහ කරන්න මම නුඹව කෙසේ හෝ ඩැහැ ගන්නවායි කියලා අර උකුස්සා තමන් අභිමාණයෙන් තමන්ගේ බලය, තේජස, හැකියාව, දක්ෂකම පිළිබඳ සීමා අතික්‍රාන්තව කල්පනා කරලා අර කැටකුරුල්ලව මුදා හැරියා. එතනදී මේ කැටකුරුල්ලා වේගෙන් පියාඹලා ගිහිල්ලා අර කුඹුරේ හාලා උඩට පස් මතුණු කැට මතුණු විශාල පස් කැටයක් උඩ වහලා අර උකුස්සට අභියෝග කළා හොඳයි දැන් පුළුවන් නම් මාව අල්ලා ගන්නට උත්සාහ කරන්න පුළුවන් නම් මාව දැන් දැහැ ගන්න කියලා අර උකුස්සට අභියෝග කළා එතනදී උකුස්සා තමන්ගේ සම්පූර්ණම බලය තේජස පාවිච්චි කරලා වේගවත්ව ඊටාම සාහසික විදිහට අර කැටකුරුල්ල වෙත වේගෙන් පියාඹාගෙන ගියා. කැටකුරුල්ලා අර උකුස්සා එන ආකාරය බලාගෙන ඉඳලා Tamanට බොහෝ දුරට සමීප වෙනකම් එහෙමම අර පස් කැටේ මත ඉඳලා උකුස්ස Tamanට හුඟක්ම සමීප වෙනවයි කියලා දැනගත්තු සැනින්ම වහාම අර පස් කැටේ ඇතුළට රිංගගත්තා. එතනදී අර උකුස්සට Taman ඉතාම සාහසික විදිහට උපරිම වේගයෙන් කැටකුරුල්ලා වෙත පැමුණුනේ ඒ වේගය පාලනය කරගත නොහැකිව අර පස් කැටේ පපුව වැදිලා පපුව තලාගෙන ඔහු ඇද වැටුණා. ඉතින් මේ සිද්ධිය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ කැටකුරුල්ලා තමන්ට අයෝග්‍ය වූ අගෝචර ස්ථානයේ අනුන්ට විෂය වෙන අනුන්ට ගෝචර වෙන ස්ථානයේ හැසිරෙන්නට ගිහිල්ලා තමයි අර උකුස්සාගේ ගොදුරක් බවට පත් උනේ. නමුත් Tamanගේ පිය උරුමෙන් Tamanට ආරක්ෂිත ස්ථානයේ හැටියට Tamanගේ නිජ භූමිය හැටියට Tamanගේ උරුම ස්ථානයේ හැටියට සුරක්ෂිත ස්ථානයේ හැටියට Tamanට ගෝචර වූ ස්ථානයේහි ඒ කුරුල්ලා වාසය කළා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ කැටකුරුල්ලා පසුව හෝ ඒ කාරණය තේරුම් අරගෙන ක්‍රියාත්මක වුණු නිසා තමයි තමන්ගේ ගෝචර ස්ථානයේදී කැටකුරුල්ලට උකුස්සාගෙන් බේරෙන්නට ආරක්ෂා වෙන්නට පුළුවන්කම ලැබුණේ කියලා මේ අතීත සිද්ධිය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාතිහ භික්කවේ මා අගෝචරේ චරිත්ත එනිසා මහණෙනි නුඹලා සැලකිලිමත් වෙන්නට ඕන අගෝචර ස්ථානයේ Tamanට යෝග්‍ය නොවන තැන තමන්ට නුසුදුසු තැන හැසිරෙන්නට එපා. අගෝචරේ භික්කවේ චරතං පරවිසයේ ලච්ඡති මාරෝ ඕතරං ලච්ඡති මාරෝ ආරම්මනං මහණෙනි යම්කිසි භික්ෂුවක් යම්කිසි පුද්ගලයෙක් තමන්ට ගෝචර නොවන අගෝචර ස්ථානයේ හැසිරෙනවා නම් ඒ තනත්තා මායාගේ ඉලක්කයක් බවට පත් වෙනවා මායාගේ අරමුණක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්කවේ භික්කුණෝ අගෝචරෝ පරවිසයෝ යදිදං පංචකාම ගුණා. පතහාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි ඒ භික්ෂූන් වහන්සේලාට එහෙම නැත්නම් නිවන් දකින්නට ಗುಣධම් වඩන යෝගාවචරයාට අගෝචර ස්ථානය එහෙම නැත්නම් අනුන්සන්තක භූමිය Tamanට යෝග්‍ය නොවන තැන කියලා කියන්නේ කුමක්ද? පංචකාම ගුණයයි. ඒ කියන්නේ චක්කු විඤ්ඤය රූපා, ඉට්ඨා, කාන්තා, මනාපා, පිය රූපා, කාමෝපසංහිතා, රජනීය. ඇසට ප්‍රියමනාප වූ ඉට්ඨා, කාන්තා, මනාපා, ඉෂ්ඨ වූ, කාන්ත වූ, ප්‍රියමනාප වූ, කාමෝපසංහිතා, රජනීය. කාමය වඩවන්නට ඒ කියන්නේ කාමයයි කියලා කියන්නේ අපි අරමුණු වලට ඇති කරගන්නා මානසික කැමැත්ත. එතකොට ඒ කාමය වඩවන්නට හේතු වෙන කාමෝපසංහිත රජනීය ඇල්ම තෘෂ්ණාව වැඩි දියුණු කරන්නට හේතු වෙන ඇසින් දැකිය යුතු රූපය චක්කු කාමය. ඊළඟට කනින් අහන ශබ්ද ප්‍රියමනාප ඉන්ද්‍රිය පිනවන ඒ වගේම තෘෂ්ණාව ඇති කරන ඇල්ම බැඳීම ඇති කරන යම් කණෙන් ඇසිය යුතු ශබ්දයක් තියනවාද ඒක ශබ්දකාමය ඒ ඒ විදිහටම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම වශයෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු කරන්නා වූ ඒ ඉන්ද්‍රයන් උත්තේජනය කරන ඉන්ද්‍රයන් ඉන්ද්‍රයන්ට යම්කිසි ආස්වාදයක් ලැබෙන ඉන්ද්‍රයන් පිනවන තෘෂ්ණාව මතු කරන කෙලෙස් අවදි කරන යම් බඳු රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන යම් බඳු අරමුණක් තියනවාද අන්නේ පංචකාම ආරම්මණයන් තමයි නිවන් දකින්නට යන කෙනෙකුට ಗುಣධම් වඩන කෙනෙකුට අගෝචර ස්ථානය පරවිෂය අනුන්සන්තක ස්ථානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒබඳු තැන අපේ මනස නැවත නැවත හැසිරෙනවා නම් ඒ කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු කරන ප්‍රියමනාප තෘෂ්ණාව වැඩි දියුණු කරන ක්ලේශයන් අවදි කරන ඉන්ද්‍රිය උත්තේජනය කරන ඒබඳු ආරම්මණයන්හි අපි නැවත නැවත ගැලෙනවා නම් ඒවාෙහිම නැවත නැවත හැසිරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලච්ඡති මාරෝ ඕකාසං ලච්ඡති මාරෝ ආරම්මන ඒ තනත්තාව මායාගේ ඉලක්කයක් බවට පත් වෙනවා මායාගේ අරමුණක් බවට පත් වෙනවා දැන් මේ කාරණය පැහැදිලි කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ අර උකුස්සා සහ කැටකුරුල්ලා පිළිබඳව ප්‍රවෘත්ති අතීත ප්‍රවෘත්ති මුලින්ම සිහිපත් කරන්නේ දැන් කැටකුරුල්ලා Tamanගේ ගෝචරස්ථානයෙන් පරිබාහිරව උකුස්සාට ගොදුරු වෙන්නට සුදුසු තැනක හැසිරෙමින් හිටපු නිසා තමයි අර උකුස්සාට සාහසික විදිහට ඇවිදින් ඒ කැටකුරුල්ලව බැහැ ගන්නට පුළුවන් වුණේ. ඒතර උකුස්සාගේ ඉලක්කයක් බවට උකුස්සාගේ අරමුණක් බවට උකුස්සාගේ ගොදුරක් බවට කැටකුරුල්ලාපත් උනේ Tamanට නොසුදුසු උකුස්සාට ගෝචර වූ Tamanට අයෝග්‍ය වූ ස්ථානයේ හැසිරෙන්නට ගියපු නිසා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි Tamanගේ නිර්වාණ ගාමිනී මාර්ගයට යෝග්‍ය නොවන Tamanගේ පියාගේ උරුමය පියා කියලා මෙතන හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නට යන ගමනේදී අපි සියලු දෙනාගේම ශාස්ත්‍රූන් වහන්සේ වෙන්නේ මාර්ගෝපදේශකයන්න් වහන්සේ වෙන්නේ අප විසින් අනුගමනය කරන ආදර්ශයට ගන්න කල්යාණ මිත්‍රයාණන් වෙන්නේ තථාගතයන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ විසින් පෙන්වා වදාළ සුරක්ෂිත මාර්ගය තමයි සතර සතිපට්ඨානය තුලින් ඉන්ද්‍රිය සංවර කර ගැනීම. එතකොට පියා විසින් පෙන්වා දුන්න පිය උරුමය වූ පියාගේ ගෝචරස්ථානය වූ Tamanට හැසිරෙන්නට යෝග්‍ය ස්ථානය වන සතර සතිපට්ඨානයෙන් පරිබාහිරව ඉන්ද්‍රිය සංවර කිරීමෙන් පරිබාහිරව අර ඉන්ද්‍රිය පිනවන කෙලස් අවසන තෘෂ්ණාව වඩවන කාමය මතු කරන පංචකාම ගුණයන් පිළිබඳව අපේ අවධානය නැවත නැවත යොමු වෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ තනත්තා නිර්වාණ ගාමිනී මාර්ගයට අගෝචර වූ ස්ථානයකයි තමන්ගේ සිතුවිලි තමන්ගේ පංචස්කන්ධය පවත්වන්නේ. එහෙම වෙනකොට අර කැටකුරුල්ලා උකුස්සාට ගෝචර වුණා වගේ අරමුණක් වුණා වගේ ඉලක්කයක් වුණා වගේ අපි හැමදෙනාම පංචකාමයේ ඇසුරු කරමින් ඒවාට ගිජු වෙමින් ඒවා තෘෂ්ණා මූලිකව ඇසුරු කරන තාක්කල් මායාගේ ගොදුරක් බවට පත් වෙනවා මායාගේ ඉලක්කයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මායя කියලා හඳුන්වන්නේ කවුරුන්ද? බුදුදහමේ මායව පස් දෙනෙක් පිළිබඳව දක්වනවා. ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, මෘත්‍ය මාර සහ දේව පුත්‍ර මාර වශයෙන්. ක්ලේශ මාර කියලා කියන්නේ අපේම චිත්තසංතානයේ හටගන්නා වූ ක්ලේශයන් මාරයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මාර කියලා කියන්නේ මරන්නා. එහෙම නැත්නම් මරණයට පමුණුවන්නා. අනර්ථය සිද්ධ කරන්නා කියන අර්ථයෙන් තමයි මාර කියලා හඳුන්වන්නේ. එතකොට අපේ චිත්තසංතානයේ ක්ලේශයන් හටගන්නවා නම් ඒ ක්ලේශයන් විසින්ම අපි ගොදුරු කරගෙන අනර්ථය ඇති කරනවා අනන්ත සසරේ නැවත නැවත අපි මරණයටපත් කරන්නට ඒ කියන්නේ ක්ලේශයන් නිසා තමයි සත්වයන් නැවත නැවත මේ සසරෙහි උපදින්නේ. උපදින උපදින හැම ආත්ම භාවයකම අපට මරණය උරුම වෙනවා. එතකොට මේ මරණය උරුම කොට උරුම කර දෙන්නට අපිව නැවත නැවත මේ සසර ගමනේ මරන්නට ක්ලේශයන් ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්ලේශයන් මාර හැටියට ඊළඟට ස්කන්ධ මාර කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම මාරයක් වෙනවා කුමක් නිසාද පංචස්කන්ධයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා තැනම එහි අනිත්‍ය ලක්ෂණය නිසා වහා බිඳී යනවා අභාව ප්‍රාප්ත වෙනවා මරණයටපත් වෙනවා එතකොට සසර ගමනේදී අපිට මරණය උරුම වෙන්නේ මේ පංචස්කන්ධයක් ඇතිව අපි උපදින නිසා සැබවින්ම මරණය කියලා කියන්නේම පංචස්කන්ධය අභාවප්‍රාප්ත වීමයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ක්ෂණිකව අනිත්‍ය ලක්ෂණය නිසා හටගත් හටගත් තැනම නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ක්ෂණික මරණයක් සිද්ධ වෙනවා. ඊළඟට නාම රූප ධර්මයන් પરම්පරා වශයෙන් පැවතිලා එක් ආත්ම භාවයක් අවසානයේ ඒ પરම්පරාව අහෝසි වීම වශයෙන් මරණයටපත් වෙනවා. මේ දෙආකාරයෙන්ම නැවත නැවත මරණය අත්විඳින්නට සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධේ ජනිත වෙන නිසා. ඒ නිසා පංචස්කන්ධේ ජනිත වීමම මේ පංචස්කන්ධයම මාරේක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අபிසංස්කාර මාර කියලා හඳුන්වන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඒ සසර ගමනේ අපි සචේතනිකව රැස් කරන්නා වූ කුසල කුසල ධර්මයන් නිසා තමයි නැවත නැවත මේ පංචස්කන්ධේ ජනිත වෙන්නේ. අපි එක් භවයක පංචස්කන්ධය නිරුද්ධ වෙලා ඊළඟ භවයේහි යලිත් පංචස්කන්ධයක් ජනිත වෙන්නේ රැස් කරගත්තා වූ කුසල කුසල කර්මයන්ට අනුව. දැන් ප්‍රධාන මූල සාධකයක් වෙනවා භව තණ්හාව. භව තණ්හාව නැතිනම් කර්ම තිබුණා වුණත් අපිව උපද්දවන්නට සමත් වෙන්නේ නැහැ. හැබැයි භව තණ්හාව තිබුණා වුණත් ඒ කර්ම ශක්තිය විසින් තමයි පංචස්කන්ධය නිර්මාණය කරන්නේ. ඒ නිසා භව තණ්හාවයි කුසල කුසල කර්මයයි කියන මේ காரணා දෙකම එක්ව තමයි මේ භවය නිර්මාණය කරන්නේ. ඒතර භව තණ්හාව පවතින තාක්කල් කුසල කුසල කර්මයන් විසින් පංචස්කන්ධය නිර්මාණය කරනවා. ඒ නිසා නැවත නැවත පංචස්කන්ධය නිර්මාණය වෙනකොට නැවත නැවත මරණය උරුම වෙනවා. ඒ මරණය උරුම කර දෙමින් පංචස්කන්ධය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට ප්‍රධාන වෙන මූලික වෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර මාර කියන නමින් හඳුන්වනවා ඒවා තමයි අபிසංස්කාර මාර කියලා මෙහිදී දක්වන්නේ ඊළඟට මෘත්‍යු මාර කියලා දක්වන්නේ මරණයටපත් වීමම ඒ කියන්නේ මරණයටපත් වීම මේ කියන්නේ සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වීමම මරණයයි ඒ සංස්කාර ධර්මයන්ට සිද්ධ වෙන්නා වූ ලොකුම අනර්ථයයි ඒ නිසා මරණයම මාර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට දේවපුත්‍ර මාර කියලා හඳුන්වන පස්වෙනියට දක්වන්නේ පරිනිර්මිත වශවර්තී දිව්‍ය ලෝකයේහි ජනිත වෙන දෙවියන් අතර ඒ තමන් සතු පුණ්‍ය භාග්ය අවභාවිත කරමින් තමනුත් බොහෝ අකුසල් ජනිත කරගනිමින් අවශේෂ සත්වයින් කාමයෙන් මිදෙන්නට නොදී ඒ අය කාමයේ තුලම අලවා බන්ධනය කරලා තබමින් නැවත නැවත සසරෙහි උපදිමින් මැරෙමින් උපදිමින් මැරෙමින් ඒ මරණයට ගොදුරු වෙන්නට අවස්ථාව සලස්වන්නට ඒ සඳහා උනන්දු කරවන ඒ සඳහා පොළඹවන ඒ සඳහා මෙහෙවන ඒබඳු බලපෑමක් ඇති කරන එක්තරා දේව කොටාශයක් ඉන්නවා පරිණිමිත වශවර්ති දිව්‍ය ලෝකයේහි කුසල බලයෙන් ඉපදිලා Tamanගේ කුසල බලයම අවභාවිත කරමින් Tamanොත් අකුසල් කරගෙන අන් අයත් අනර්ථයට අයහපතට අකුසලයට මරණයට පොළඹවන සත්ව කොටාශයක්. එතකොට ඒ පිරිස තමයි දේව පුත්‍ර මාර කියලා හඳුන්වන්නේ. එතකොට ඒ අය මරණයෙන් මිදෙන්නට නොදී සසරින් එතර වෙන්නට නොදී පංචස්කන්ධයෙන් ගැලවෙන්නට නොදී කාමයන්ගෙන් නික්ම යන්නට නොදී සත්වයා යලි යලි කාමයෙහිම බන්ධනය කරමින් ප්‍රශ්නාවෙහිම අලවමින් සසරේ පවතිමින් යලි යලි මැරෙන තැනට සත්වයා පොළඹවනවා ඒ නිසා ඒ දේව කොට්ටාශයත් හඳුන්වනවා මාර කියලා මෙන්න මේ විදිහට බුදුදහමේ මාරයින් පස් දෙනෙක් ගැන ප්‍රධාන වශයෙන් කියවෙනවා ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, මෘত্যු මාර සහ දේව පුත්‍ර මාර වශයෙන්. එතකොට මේ සමස්ත ඒ පංච මාරයන්ගේම ස්වභාවය තමයි මරණයටපත් කිරීම, අනර්ථය ඇති කිරීම. එතකොට නැවත නැවත අපිව මරා දමන්නට අපිව අනර්ථය වෙත යොමු කරන්නට ක්‍රියාත්මක වෙන මේ පංච මාරයින්ගේම ගොදුරක් බවට අපිපත් වෙනවා කුමක් නිසාද අර පංච කාමයන්හි ඇලෙන බැඳෙන තෘෂ්ණාවෙන් එහි මොසපත් වෙන සෑම අවස්ථාවකම මායාගේ ගොදුරක් බවට මායාගේ ඉලක්කයක් බවට පත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි නිවන් දකින්නවා කියලා උත්සාහ කරන්නේ මේ පංච මායයන් පරාජය කරන්නට. අරහත් මාර්ගඥානෙන් අවිද්‍යා තෘෂ්ණා සහිත සියලුම කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ තැන ක්ලේශ මාරයන්ගෙන් නිදහස් වෙනවා. එතනින් එහාට ක්ලේශ මාරයාට පුළුවන්කමක් නැහැ අපිව ග්‍රහණය කරන්නට, ගොදුරක් බවට පත් කරගන්නට, අරමුණක් ඉලක්කයක් බවට පත් කරගන්නට ක්ලේශ මාරයාට එතනින් එහාට පුළුවන්කමක් නැහැ. සියලු ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම ක්ලේශ පරිණිරවාණය හැටියට දක්වනවා අරහත් මාර්ගඥානය. ඒතර අරහත් මාර්ගඥානයෙන් ක්ලේශ පරිණිරවාණය સિદ્ધ කළ තැන ඒ තැනත්තා එහෙම නැත්නම් මේ පංචස්කන්ධය ක්ලේශ මායාගෙන් නිදහස් වෙනවා ක්ලේශ වසඟයෙන් නිදහස් වෙනවා. එතනින් එහාට කෙලස් ධර්ම කිසිවකට ඒ කියන්නේ අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන ආදී කිසිදු ක්ලේශ ධර්මයකට පුළුවන් කමක් නැහැ. ඒ පංචස්කන්ධය තව දුරටත් අනතුරටපත් කරන්න අනර්ථයට පොළඹවන්න ක්ලේශයන්ට පුළුවන් කමක් නැහැ. ඒ ක්ලේශ මායයන් අතික්‍රමණය කරනවත් සමගම ඒ තනත්තා සමත් වෙනවා පංචස්කන්ධය අතික්‍රමණය කරන්නට. ලබාගත්තු පංචස්කන්ධය මරණයටපත් වීම වළක්වන්නට පුළුවන් කමක් නැහැ. රහත් උනත් බුදු උනත් ඒ රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පරිණිරවාණ වශයෙන් පංචස්කන්ධය පිරිණිවීමට අභාව ප්‍රාප්ත වීමට අනිවාර්යෙන් පැමිණෙනවා. නමුත් කෙලස් ප්‍රහාණය කරලා තියෙන නිසා නැවත නැවත උපද්දවමින් නැවත නැවත මරණයටපත් කරමින් ඒ සාංශාරික වශයෙන් මරණයෙහි ඔබා තබන්නට සමත් වෙන්නේ නැහැ තව දුරටත් ඒ නිසා හටගත් පංචස්කන්ධය නිරුද්ධ වූ තැන සියලුම පංචස්කන්ධ දුක්ඛයෙන් ඒ තැනත්තා නිදහස් වෙනවා ඒ නිසා ක්ලේශ මාරයන් අතික්‍රමණය කළ තැන උන්වහන්සේලා පංචස්කන්ධයත් අතික්‍රමණය කරමින් පංචස්කන්ධයෙන් මිදෙන්නට සුදුසුකම් ලබනවා. එතකොට ස්කන්ධ මාරයේ මාර කියන අවස්ථාවෙනුත් නිදහස් වෙනවා. ඊළඟට අபிසංස්කාර මාර. අර අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරපු තැනදී නැවත කුසල කුසල කර්මයන් ජනිත කිරීම සම්පූර්ණයෙන් අහෝසි කරනවා. අරහත් මාර්ගඥානය හඳුන්වනවා කර්මක්ෂය කර ඥානයයි කියලා. කර්මක්ෂය කර ඥානය කියලා හඳුන්වන්නේ කුමක් නිසාද නැවත කිසිදාක උන්වහන්සේගේ චිත්තසංතානයේ කුසල කුසල කර්මයන් හටගන්නේ නැහැ. රහතන් වහන්සේ යමක් කරනවාද ඒ කරන අවස්ථාවේදී ඒ ක්‍රියාව සාධනය කරන්නට යෝග්‍ය චිත්ත පරම්පරාවක් ඇති වෙනවා විනා අනාගත විපාකයක් ඇති කරන්නේ ඒ නිසා රහතන් වහන්සේට ඇති වෙන සිත් පරම්පරාව ක්‍රියා සිත් හැටියට දක්වනවා ඒවා කුසල කුසල කර්ම හැටියට දක්වන්නේ නැහැ එතකොට మతు නැවත නැවත විපාක දෙන්නට හේතු වෙන පංචස්කන්ධයක් නිර්මාණය කරන්නට හේතු වෙන කුසල කුසල ධර්මයන් තවදුරටත් ඒ චිත්තසංතානයේ ගොඩනගන්නේ නැහැ. ඒ ගොඩනැගීමේ හැකියාව මූලය සම්පූර්ණයෙන් අහෝසි කරන නිසා අරහත් මාර්ගඥානය හඳුන්වනවා කර්මක්ෂය කර ඥානයයි කියලා. එනිසා ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවත් සමගම අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරනවත් සමගම ඒ රහතන් වහන්සේ සම්පූර්ණයෙන් අභිසංස්කාර මාරයන්ගෙන් නිදහස් වෙනවා. ඊළඟට නෘත්‍ය මාර කියලා හඳුන්වන මරණය පංචස්කන්ධයේ අභාව ප්‍රාප්ත වීම. එතකොට හටගත් පංචස්කන්ධය තවමත් ක්‍රියාත්මක වෙන නිසා රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් ජීවිතයේ එක අවස්ථාවක ඒ ස්කන්ධයන්ගේ අභාව ප්‍රාප්ත වීමට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් එතනින් එහාට උන්වහන්සේලාගේ නැවත ඉපදීමක් නැති නිසා නැවත කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මෘත්‍යු මාර ස්වභාවය අතික්‍රමණය කරන්නට උන්වහන්සේලා කෙලස් ප්‍රහාණය කිරීමත් සමග සමත් වෙනවා. ඊළඟට පස්වෙනි අවස්ථාව තමයි දේවපුත්‍ර මාර දේවපුත්‍ර මාරයාට එහෙම නැත්නම් පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා සත්වයින් ක්ලේශයන්හි ඔබා තබන්නට නැවත නැවත මේ සසරෙහි උපදිමින් මැරෙමින් යන සංසාර චක්‍රයේහි අලවා තබන්නට ඒ මාර දිව්‍ය පුත්‍රයාට පුළුවන්කම තියෙන්නේ අපේ චිත්තසංතානයේ කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන තාක් පමණයි. ඒ ක්ලේශයන්ගෙන් තමයි අපිව අල්ලාගන්නේ. ක්ලේශයන්ගෙන් තමයි හසුරුවන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කෙස් කෙස් වැටිය දිගට වැවිලා තියෙන කෙනෙකුට පහර දෙනකොට කෙස් ටිකෙන් අල්ලාගෙන එහාට මෙහාට අදින්නට පුළුවන්. දැන් අර රජ්ජුමාලා කතාව එහෙම සඳහන් වෙන්නේ රජ්ජුමාලා කියලා හඳුන්වන්නේ සිටු නිවසක වැඩ කරපු සේවිකාවක්. එතකොට තමන්ගේ කෙස් ටිකෙන් අල්ලලා එහාට මෙහාට ඇදලා පහර දෙන නිසා ඇය කෙස් ටික සම්පූර්ණයෙන් කපලා හිස බූ ගෑවා. එතකොට දැන් අර ගෘහාධිපතිනියට කෙස් ටිකෙන් අල්ලලා ඇදලා අරගෙන පහර දෙන්නට විදිහක් නැති නිසා ගෙලට ලණුවක් දාලා තිබ්බා. ඒ ලණුවෙන් ඇදලා අරගෙන පහර දෙන්නට. ඒ නිසා තමයි ඇය පසු කාලිකව රජ්ජුමාලා කියලා ප්‍රකට වුනේ. ගෙලෙහි ලණුවක් ගැට ගහලා තියෙන නිසා. එතකොට මේ විදිහට කෙනෙකුට පහර දෙන්නට අල්ලා ගන්නට යමක් තියෙන්නට ඕන. අන්න ඒ වගේ මායයට අපිව අල්ලා ගන්නට පුළුවන්කම තියෙන්නේ අපේම අවිද්‍යාවෙන්, අපේම තෘෂ්ණාවෙන්, අපේම උපාදානයන්ගෙන් අපි පංචකාමයන්ට ඇලෙන බැඳෙන තාක්කල් අපේ ක්ලේශයන්ගෙන් තමයි මාර දිව්‍ය පුත්‍රයාට අපිව ග්‍රහණය කරගන්නට අපිව කොටු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් අරහත් මාර්ගඥාණයෙන් සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවද එතෙන් පටන් ඒ තනත්තාව මාර දිව්‍ය පුත්‍රයාට ග්‍රහණය කර ගන්නට අල්ලා ගන්නට හැකි ආම්පන්න කිසිවක් ඒ තනත්තා සතුව නැහැ. ඒ නිසා මාර දිව්‍ය පුත්‍රයාගේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා අරහත් මාර්ගඥානයත් සමග. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකොට පස්මරුන් පරදවා බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ මෙන්න මේ කියන ක්ලේශ මාර ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, මුත්‍ය මාර සහ දේව පුත්‍ර මාර කියන මේ පංච මාරයන් අතික්‍රමණය කරන්නට සමත් වුණු නිසා. එතකොට මේ විදිහට පෙනතුනේ යම්කිසි කෙනෙක් ඒ මාර ග්‍රහණයෙන් මිදෙන්නට නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය මුල් කොටගෙන ඉන්ද්‍රිය සංවරය සති සංවරය පුරුදු පුහුණු කිරීම. ඉතින් අපි හැම කෙනෙක්ම නිවන් දකින්නට යන ගමනේදී ඒ නිවන අවබෝධ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ ඒ මාරයන් අතික්‍රමණය කරන්නා වූ මාර විෂය ඉක්මවා යන්නා වූ මේ සතර සතිපට්ඨානයේ අසුරු කොටගත් ප්‍රතිපදාවයි අනුගමනය කළ යුත්තේ නමුත් යම් කෙනෙක් ඒ සතර සතිපට්ඨානය ප්‍රගුණ කරලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා වෙනුවට අර ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන මේ පංචේන්ද්‍රයන් ආස්වාදනය කරන පංචේන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ කාමය අවදි කරන ඇලීම බැඳීම තෘෂ්ණාව මතු කරන ප්‍රිය රූප ප්‍රිය ශබ්ද ප්‍රිය ගන්ධ ප්‍රිය ස්පර්ශයන් ප්‍රිය රසයන් මේවා පිළිබඳව ඇලෙන්නට බැඳෙන්නට පෙළඹුණොත් සිහියෙන් තොරව ඒ අවස්ථාව මායයට අපිව ඉලක්ක වෙන මායයාගේ ගොදුරක් බවට පත් වෙන මායයාගේ අරමුණක් බවට පත් වෙන අයෝග්‍ය ස්ථානයක හැසිරීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කැටකුරුල්ලා Tamanට සැඟවෙන්නට Tamanගේ ආරක්ෂිත ස්ථානයේ තිබියදී එයින් පරිබාහිර තැන්වල හැසිරෙන්නට ගිහිල්ලා උකුස්සාගේ ගොදුරක් බවට පත් වුණාසේ නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරමින් සිටියා උනත් එයින් ගිලිහිලා ඒ සතිපට්ඨාන මාර්ගයෙන් බැහැර වෙලා පංචකාමයන්ට ඇලෙන බැඳෙන තැනට පැමුණුනොත් මායාගේ ගොදුරක් බවට මායාගේ විෂයක් බවට මායාට ග්‍රහණය වෙන தත්ත්වයට ඒ තනත්තාපත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා තස්මාතිහ භික්කවේ මා අගෝචරේ චරිත්ත පරවිසයේ මහණෙනි මායාගේ විෂය වූ මායාට ගෝචරස්ථානය වූ ඒ පංච කාමයේ පිළිබඳව ඇල්ම තෘෂ්ණාව බන්ධනය ඇති කරගෙන පංචකාමේහි හැසිරීමට නොයන්න ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ මහණෙනි තමන්ගේ පියාගෙන් උරුම වූ තථාගතයන් වහන්සේගෙන් උරුම වූ තථාගතයන් වහන්සේ විසින් පෙන්වා වදාළ මාර විෂය අතික්‍රමණය කරන නිර්වාණගාමිනී මාර්ගයේ තමන්ට ගෝචර වූ යෝග්‍ය ස්ථානයේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා කෝච භික්කවේ භික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ඨාන මහණෙනි භික්ෂුන් වහන්සේගේ පිය උරුමය වූ ගෝචර ස්ථානය Tamanට යෝග්‍ය ස්ථානය කියලා කියන්නේ කොමක්ද මේ සතර සතිපට්ඨානයයි කියලා ඉන් ඔබට මේ සූත්‍ර දේශනාවේදී කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් සතර සතිපට්ඨානය ප්‍රගුණ කළ යුතු ආකාරය තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා එහෙමනම් අර කැටකුරුල්ලාට Tamanට ආරක්ෂිත ස්ථානය උනේ සීසාන ලද කුඹුරේ මතු පිටට පස් පිඩලි මතු කරලා ඒ ලොකු පස් කැට මතු කරපු තැන්වල ඒ පස් කැට ඇතුලේ තමයි ඒ කැටකුරුල්ලාගේ ගෝචර ස්ථානය උනේ ආරක්ෂිත ස්ථානය උනේ එබඳු තැනක් ඇසුරු කරගෙන පවතිනකොට සාහසික උකුස්සෙකුටවත් මේ කැටකුරුල්ලාව ග්‍රහණය කරගන්නට දැහැ ගන්නට පහසු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියලා කියන්නේ මායයට ගෝචර වූ මායයට විශේ වෙන මායයට ඉලක්ක වෙන තැනක්. නමුත් එබඳු තැන වුණත් අපට ඕන නම් මායයට ඉලක්ක නොවි මායයාගේ ගොදුරක් බවට පත් නොවි කටයුතු කරන්නට පුළුවන්. ඒ කොහොමද ඒ පියාගෙන් උරුම වුණු පියා විසින් පෙන්වා දුන්නු ඒ සුරක්ෂිත ස්ථානය තමයි සතර සතිපට්ඨානය. යම්කිසි කෙනෙක් පංචකාම ගුණයන්හි ඇලිලා බැඳිලා ඉන්ද්‍රිය පිනවමින් මුසපත් වෙන්නේ නැතිව පංචකාම විශේෂෙහි සති සම්පජඤ්ඤය අවදි කරගෙන චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් ආරක්ෂා කරගන්නවද සිහිනුවණින් යුක්තව අන්න ඒ තනත්තා මායාගේ විශයෙන් ගැලවෙන්නට සමත් වෙනවා මායාගේ ගොදුරක් බවට පත් වෙන්නේ නැහැ මායාගේ අරමුණක් ඉලක්කයක් බවට පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහිදී තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨානයෙන් සිහිය පුහුණු කළ යුතු ආකාරය මේ සූත්‍රයේදී පැහැදිලි කරනෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සප්පිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන ඒ කය අනුව බලමින් වාසය කරනවා සිහිය නුවණ සහ වීරය උපදවාගෙන සතිමා කියලා කිව්වේ සිහිය සම්පජානෝ කියලා කිව්වේ නුවණ ආතාපේ කියලා කිව්වේ කෙලස් තවන වීරය සිහියෙන් නුවණින් සහ වීරයෙන් යුක්තව කය පිළිබඳව සිහිය පවත්වන්නට පුහුණු කරනවා එසේ සිහිය පැවැත්වීමෙන් විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරන්නට ඒතනත්තා සමත් වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දක්වන්නේ. දැන් මෙහිදී අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සිහිය කියන්නේ කුමක්ද? සති චෛතසිකය කුසල චෛතසිකයක් කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසිකයක්. ඒ සති චෛතසිකයෙන් කරන්නේ සරණං සති සිහිපත් කර දීමේ ගුණය තමයි සිහියෙන් સિદ્ધ කරන්නේ. ඒතර සිහිපත් කර දීමේ ගුණය අපට සමත විදර්ශනා වශයෙන් දෙවිධයකට දියුණු කරන්න පුළුවන්. සමත භාවනාවේදී සිහිය දියුණු කරන්නේ ඒකාග්‍රතාවයේ මුල් කොටගෙන විදර්ශනාවේදී සිහිය පුහුණු කරන්නේ සම්පජඤ්ඤයේ හෙවත් ප්‍රඥාව මුල් කොටගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඒ සම්පජඤ්ඤයේ මුල් කොටගෙන විදර්ශනා ප්‍රඥාව අවදි වෙන හැටියට සිහිය පුහුණු කරන ආකාරය තමයි පැහැදිලි කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන කය අනුව බලමින් වාසය කරනවා. ඒතර සතිචෛතසිකය අපේ මනසේ අවදි වෙනවා නම් ඒ තැනත්තා උපාදානයන්ට ග්‍රහණය වෙන්නේ නැතිව ඒ කියන්නේ අපි බොහෝ අවස්ථාවල අරමුණක් දිහා බලනකොට ඒ අරමුණ පිළිබඳව කලින් අපි ලබලා තියෙන අත්දැකීම් කලින් ඒ පිළිබඳව අපට කැමැත්තක් හෝ අකමැත්තක් ඇති වුණා නම් ඒ රුචි අරුචිකම් මුල් කොටගෙන තමයි අපි අරමුණු දිහා බලන්නට පෙළඹෙන්නේ ඊළඟට ඒ අරමුණු පිළිබඳව අපි යමක් අත්දැකලා නොතිබුණා වුණත් යමක් උපකල්පනය කරලා තියෙනවා නම් ඒ අනුව තමයි අපි හුඟක් වෙලාවට ඒ දිහා බලන්නට පෙළඹෙන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ ඒ කලින් ඒ පිළිබඳව ලබලා තියෙන අත්දැකීම් මත పూర్ව උපාදානයන්ට වහල් වෙන්නේ නැතිව අනාගත උපකල්පනයන්හි හිර වෙන්නේ නැතිව වර්තමානයේ තුලත් හැඟීම් බර වෙන්නේ නැතිව අරමුණ දිහා බලන්නට පුළුවන් හැකියාව තමයි සතිපට්ඨාන කියලා කියන්නේ එතකොට ඒ නිවරදි සිහියේ ස්වභාවය තමයි පූර්ව උපාදානයන්ට නතු වෙන්නේ නැහැ. අනාගත උපකල්පනයන්හි එල්බ ගන්නෙ නැහැ. වර්තමානය තුලත් ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බර වෙන්නේ නැහැ. හරියට පිටින් ඉඳගෙන යමක් දිහා බලන්නාසේ අරමුණ දිහා බලන්නට සිත සමත් වෙනවා. ඒ බඳු ගුණයක් තමයි සති චෛතසිකයයි කියලා කියන්නේ. හරියටම අපේ කැමරාවක් ක්‍රියාත්මක කරලා තියෙන තැනක යම්තාක් දේවල් කරනවද කියනවද ඒ සියල්ලක් අර කැමරාවෙහි සටහන් වෙන්න ASCII අපේ මනසට පුළුවන්කම තියනවා සති චෛතසිකය අවදි කරගත්තාම තමන්ගේම කය පිළිබඳ තමන්ගේම සිත පිළිබඳව තමන්ගේම සිතුවිලි පිළිබඳව බාහිර අරමුණු පිළිබඳව මේ සියල්ලක් පිළිබඳ අවදියෙන් යුක්තව බලන්නට අවදියෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්නට. එතකොට ඒ සියල්ලක් පෙනෙනවා, දැනෙනවා. ඒ කිසිවක ඇලීම් ගැටීම් වශයෙන් එල්බ ගන්නෙත් නෑ. පූර්ව උපාදානයන් මත තීරණ ගන්නෙත් නෑ. අනාගත උපකල්පනයන් මත නිගමනය කරන්නෙත් නෑ. පවතින ස්වභාවය තේරුම් ගන්නට පූර්ණ අවදිමත් බවක් සිතේ පවතිනවා. දැන් පූර්ව උපාදානයන්ට අපි නතු වෙනවා කියලා කියන්නේ අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් අපි වෙත පැමුණුනහම ඒ පුද්ගලයා කලින් අපේ මිත්‍රයෙක් හැටියට දීර්ඝ කාලයක් ඇසුරු කරපු කෙනෙක් නම් කාලයකට පස්සේ ඔහු අපි වෙත එනකොට අපි අර పూర్වයේහි ඔහු පිළිබඳව සිතූ කල්පනා කර අදහස් ආකල්ප මනෝභාවයන් පාදක කොටගෙන මේ වෙලාවෙත් මගේ මිත්‍රයා කියන අදහසින් තමයි ඔහු දිහා බලන්නේ හැබැයි මේ මොහොතේ තනත්ත අපිට බරපතල අනර්ථයක් කරන්න පැමිණි කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ අනර්ථයක් කරන්න පැමිණි බව හඳුනා ගන්නට අවශ්‍ය හැසිරීම්, කතා බහ, ඒ වගේම බැල්ම මේ නොයෙක් දේවල් වල සැකකටයුතු ගති ලක්ෂණ ඔහු තුල ප්‍රකට වෙනවා. නමුත් ඒකක්වත් අපට පේන්නේ නැතු යනවා. මේ අපේ මිත්‍රයාය මට බොහෝ උදව් කරපු කෙනාය කාලයකට පස්සේ මගේ මිත්‍රයා මට මුණ ගැහුනේ කියලා අර කල්ැතුව ඔහු පිළිබඳව සිතූ කල්පනා කළ සිතුවිලි අරමුණු ආකල්ප මනෝභාවයන් තුලින් මේ තනත්තා දිහා බලන්නට පෙළඹෙනකොට අපිට වර්තමානයේ හැබෑ ස්වභාවයෙන් නොපෙනී අතීත උපාදානයන් මත අපි ගිලෙනවා. එතකොට අරමුණෙහි හැබෑ ස්වභාවය හඳුනා ගන්නට ඒක බාධාවක් වෙනවා. ඊළඟට අපිට අපි හිතමු කවදාවත් හමු වෙලා නැති කෙනෙක් අපිට මුණ ගැහෙනවා. හැබැයි අපි මේ තනත්තා පිළිබඳව මීට කලින් අහලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් මේ වෙනකොට අපි අහලා තියෙන, දැනගෙන තියෙන යම් යම් තොරතුරු අනුව අපි ඒ පුද්ගලයා පිළිබඳව යම්කිසි සැකයක් ඇති කරගන්නවා. මොහු මට අනතුරක් කරන්න ආපු කෙනෙක්ද? හිංසාවක් කරන්න ආපු කෙනෙක්ද කියලා තවම සිද්ධ නොවුණු අනාගතයේ සිදු විය හැකියයි සිතන යම්කිසි උපකල්පනයක් ඇති කරගත්තොත් එතෙන් පටන් අර පුද්ගලයා පිළිබඳ නිවැරදි තොරතුරු අපට හඳුනා ගන්නට බෑ අප විසින් ගොඩනගාගත්තු මානසික උපකල්පනයෙහි එල්බගෙන තමයි අපි තීරණ ගන්නට වෑයම් කරන්නේ ඊළඟට වර්තමානයේ තුල අපේ අරමුණ කෙරෙහි අවධානය යොමු කරන්නට සමත් වුණත් ඒ අරමුණ කෙරෙහි අපි හැඟීම් බර වුණොත් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් කොටියෙක් සිංහෙක් ගොදුරකට පනිනකොට පූර්ණ වශයෙන් ඒ අරමුණ කෙරෙහි අවධානය යොමු කරනවා. කොකෙක් මාළුවෙක් අල්ලන්නට සූදානම් වෙනකොට තනි අණ්ඩෙන් හිටගෙන දැඩි අවධානයක් ඒ අරමුණ කෙරෙහි යොමු කරනවා. නමුත් ඒ සතාට ඒ අවධානය යොමු කළ පමණින් සිහිය පිහිටන්නේ කුමක් නිසාද? ඒ අරමුණ පිළිබඳ හැඟීම් බර වෙනවා. තෘෂ්ණා මූලික වෙනවා. එහෙම නැත්නම් ද්වේෂ පරවශ වෙනවා. ඇලීම් ගැටීම් වශයෙන් අරමුණ පිළිබඳව හැඟීම් බර වුණොත් ඒ තැනැත්තාට අරමුණෙහි යථා ස්වභාවය හඳුනා ගන්නට බැරි වෙනවා. එහෙමනම් අපට අරමුණක හැබෑ ස්වභාවය තේරුම් ගන්න බාධා කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි අතීත උපාදානයන්ට යටවීම. ඊළඟ කාරණය තමයි අනාගත උපකල්පනයන්හි ගිලීම. තුන්වෙනි කාරණය තමයි වර්තමාන අරමුණ කෙරෙහි අවධානය යොමු කළා වුණත් ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බර වේ. එහෙමනම් සතිපට්ඨානයයි කියලා කියන්නේ මේ දුර්වලකම් තුනම අතික්‍රමණය කරන්නට අපට උදව් කරන මානසික ගුණයක්. පූර්ව උපාදානයන්හි එල්බ ගන්නෙත් නැහැ. අනාගත උපකල්පනයන් තුල හිර වෙන්නෙත් නැහැ. වර්තමානයේ තුල ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බරව භුක්ති විඳින්නෙත් නැහැ. ඒ සියල්ලෙන් විනිර්මුක්තව අරමුණ දිහා ඊතා නිදහස් මානසික මට්ටමින් බලන්න පුළුවන් හැකියාවක් සති චෛතසිකය තුල තියෙනවා. එතකොට සතියෙන් කරන්නේ නැවත නැවත කරුණු සිහිපත් කර දෙන ගතිය. එතකොට ඒ සිහිපත් කර දීමේදී අතීත උපාදානයන් සිහි කරන්නේ නැතිව අනාගත උපකල්පනයන් සිහි කරන්නේ නැතිව හැඟීම් බර වෙන්නේ නැතිව පවතින ගති ලක්ෂණ මනවින් මතු කර දීමේ හැකියාව සතිචෛතසිකයට පවතිනවා එතකොට කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, ඒ වගේම නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ කියන සති ගුණය අපි දියුණු කරන්න දියුණු කරන්න තමයි අපට පවතින සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉන්නනතුරුව සම්පජඤ්ඤය අවදි කරන්නට ඕන සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාව. හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් මේ නාම රූප ධර්මයන් විමස විමසා බලන්නට අපට පුළුවන් වෙන්නේ සම්පජඤ්ඤය අවදි කරන පමණට අන්නේ විදිහට සතිය සහ සම්පජඤ්ඤය අවදි කරගත්තොත් තමයි මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ආරම්මණයන්හි හුස්මා මූලිකව ඇලෙන්නේ නැතිව ඒවාහි යතහා ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන කෙලස් ප්‍රහාණය කිරීම සඳහා මනස පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අර පංචකාමයන්හි නොඇලී නොබැඳී ඉන්නට අපේ සිත පුහුණු කිරීම ධර්මයේ හඳුන්වන්නේ සති සංවරයයි කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් සංවර කරන්නට ඕන ඒ ඉන්ද්‍රිය සංවර කළ යුත්තේ සිහියෙන් යුක්තව. ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ ඇහෙන් රූප නොදැක ඉන්න එක නෙමෙයි. කනෙන් ශබ්ද නොඅසා ඉන්න එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ එක් අවස්ථාවක ඒ කාලේ හිටියා පාරාසරිය කියලා බ්‍රාහ්මණෙක් ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ උගන්වන්නේ. ඒ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් ඉන්නෝ උත්තර කියලා මානවකෙක්. ඒ උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි අවස්ථාවක තථාගතයන් වහන්සේ විමසනවා මානවකය ඔබේ ගුරුතුමා කොහොමද ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? එතනදී උත්තර මානවකයා පිළිතුරු දෙනවා ස්වාමීනි මගේ ගුරුතුමා කියා දෙන්නේ ඇසින් රූප නොබැලිය යුතුයි කනින් ශබ්ද නොඇසිය යුතුයි කුමක් නිසාද ඇසින් රූප බලනකොට තමයි ඇලීම් ගැටීම් මතුවෙන්නේ ඇස අසංවර වෙන්නේ. කනෙන් ශබ්ද අහනකොට තමයි ඇලීම් ගැටීම් වශයෙන් කන අසංවර වෙන්නේ. ඒ නිසා ඇසෙන් රූප නොබැලීම යහපත්, කනෙන් ශබ්ද නොඇසීම යහපත් මේ විදිහට තමයි අපේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ කියලා උත්තර මානවකයා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මානවකය ඔබේ ගුරුතුමා කියන හැටියට නම් අන්දයෝ බිහිරෝ ඊටාම උසස් විදිහට ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කරන අය විය යුතුයි. මොකද අන්ධයාට කිසිම රූපයක් පෙනෙන්නේ නැහැ, බහිරාට කිසිම ශබ්දයක් ඇහෙන්නේ ඉතින් රූප නොදැකීමෙන්, ශබ්ද නොඇසීමෙන් ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනවා නම් ඔබේ ගුරුතුමා කියන හැටියට අන්ධයින්ට, බහිරන්ට වඩා හොඳින් ඉන්ද්‍රිය භාවනාව කරන්න පුළුවන් නේද? ඒ අයට ඉක්මනින් සසර දුකින් මිදෙන්න පුළුවන් වෙනව නේද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. එතනදී උත්තර මානවකයා නිරුත්තර වුණා. ඉතින් එතනදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මානවකය මේ ආර්ය විනයෙහි තථාගත ධර්මයෙහි ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඇහැ තියෙන්නේ රූප දකින්නටයි, කන තියෙන්නේ ශබ්ද අහන්නටයි, නාසය තියෙන්නේ ආග්‍රහණය ලබන්නට, දිව තියෙන්නේ රස විඳින්නට, කය තියෙන්නේ ස්පර්ශ ලබන්න, සිත තියෙන්නේ අරමුණු ගන්න. මේ ෂඩේන්ද්‍රයක් අපට තීව්‍රව ලැබිලා තියෙන කුසල විපාකයක් හැටියට ඒවා මොට කරගන්නට නෙමෙයි නමුත් ඒවා ලැබිලා තියෙන්නේ කෙලෙස් වඩවා ගන්නටත් නෙමෙයි. අපිට මේ පංචේන්ද්‍රිය ලැබිලා තියෙන්නේ ලෝකය මනවින් ස්පර්ශ කරමින් අවබෝධ කරන්නට විනා කෙලෙස් වඩවා ගන්නටවත් එහෙම නැත්නම් ඒවා මොට කරගන්නටවත් නෙමෙයි. මේ ඇහැ නිසා තමයි කෙලෙස් වැඩෙන්නේ කියලා ඇහැ අන්ධ කරගන්නට නෙමෙයි. කන නිසා තමයි කෙලෙස් වැඩෙන්නේ කියලා කන බිහිරි කරගන්නට නෙමෙයි. ඇස පරිහරණය කරලා ලෝකය දැකිය යුතුයි කන පරිහරණය කරලා ශබ්ද ඇසිය යුතුයි නමුත් ඒ අහන දකින දෙයින් කෙලස් උපදවා ගන්නවා වෙනුවට ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නට වෑයම් කළ යුතුය ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය විනේහි ඉන්ද්‍රිය සංවරය කියලා උගන්වන්නේ කුමක්ද සෝ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති යප්පාදි කරන මේ තං චක්කුන්ද්‍රයන් අසං උතම් විහරන්තං අභිජ්ජා දෝමනසං උප්පාදේය තස්ස සංවරාය පටිපජ්ජති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසින් රූප දැකලා කනින් ශබ්ද අහලා යම්කිසි කෙනෙකුට ඇලීම් ගැටීම් උපදිනවා නම් අන්නේ ඇලීම් ගැටීම් උපදින විදිහට ඇසින් අරමුණු ගන්නෙ නැහැ කනින් අරමුණු ගන්නෙ නැහැ ඒවා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් අරගෙන සත්ව පුද්ගල ආත්ම වශයෙන් අරගෙන දෘෂ්ටි වශයෙන් තණ්හා මාන දිට්ටි වශයෙන් අරගෙන ප්‍රපංච ගොඩනගමින් ඒවායින් ඇලීම් බැඳි ඇලීම් ගැටීම් වශයෙන් කෙලෙස් උපදවා ගන්නවා වෙනුවට අරමුණෙහි යථා ස්වභාවය දකින්නටත් සිහිය උපදවා ගන්නවා ඒ අරමුණ පිළිබඳව Tamanගේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය දකින්නටත් සිහිය උපදවා ගන්නවා වෙන තුනේ විදර්ශනා ප්‍රඥාව අවදි කරන විදිහට සිහිය උපදවනවා නම් අපි මුලින් කිව්වනේ සිහිය දෙවිධයකට ප්‍රගුණ කරන්න පුළුවන් ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට සිහිය දියුණු කරන්න පුළුවන් විදර්ශනා ප්‍රඥාව වැඩෙන හැටියට සිහිය දියුණු කරන්න පුළුවන් ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට සිහිය දියුණු කරනකොට එකම අරමුණ එකම ස්වરૂපයෙන් නැවත නැවත සිහි කිරීමයි කරන්නේ විදර්ශනාව දියුණු වෙන හැටියට එහෙම නැත්නම් සම්පජඤ්ඤය දියුණු වෙන හැටියට සිහිය ප්‍රගුණ කරනවා නම් එකම අරමුණ එකම ස්වરૂපයෙන් සිටීම නෙමෙයි අරමුණත් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් විග්‍රහ කරමින් බලන්නට සිහිය මෙහෙවන්නට ඕන. එතකොට එතන සතිය පමණක් නෙමෙයි සම්පජඤ්ඤයත් අවදි වෙනවා. ඊළඟට අරමුණ දිහා බලනවා වගේම ඒ අරමුණ පිළිබඳව Tamanගේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. අරමුණ පෙනෙන්නටත් ඕන අරමුණට සිත මේ මොහොතේ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා පෙනෙන්නටත් ඕන. ඇහැට පෙනෙන රූපය මනවින් විග්‍රහ කරගෙන දකින්නට වෑයම් කරන්නටත් ඕන ඒ රූපය දකිනකොට මගේ හිතට මොකද වෙන්නේ ඇලීමක් මතුවෙනවද ගැටීමක් මතුවෙනවද පූර්ව උපාදානයක් තුලින් තීරණ ගන්නවද අනාගත උපකල්පනයක් මත එල්බ ගන්නවද කවර ආකාරයෙන්ද මේ ඇසින් දකින රූපයට සිත ප්‍රතිචාර දක්වන්නේ කියලා සිත ගැනත් අවදිමත් වෙන්නට ඕන. එහෙමනම් සම්පජඤ්ඤේවත් විදර්ශනා ප්‍රඥාව අවදි වෙන හැටියට සිහිය පිහිටවනවා නම් අවම වශයෙන් කරුණු දෙකක් ගැනවත් අවධානය යොමු කරන්නට ඕන. කුමක්ද කරුණු දෙක? අරමුණ සහ අරමුණට ප්‍රතිචාර දක්වන සිත. ඇසට පෙනෙන අරමුණත් හඳුනා ගන්නට ඕන. ඒ ඇසට අරමුණ පෙනෙනකොට මගේ සිතට මොකද වෙන්නේ කියලත් අවධානය තියෙන්න ඕන. කනට ඇහෙන අරමුණ ශබ්දය ගැනත් අවධානය තියෙන්නට ඕන. ඒ කනට ශබ්දය ඇහෙනකොට මගේ සිතට මොකද වෙන්නේ කියන කාරණය ගැනත් අවධානය තියෙනවා. අන්න එහෙම අරමුණත් සිතක් කියන මේ කරුණු දෙකම ගැන සිහිය පවත්වන්න අවදිමත් බව පවත්වා ගන්න පුළුවන් නම් තමයි මේ අරමුණයි මේ අරමුණට ප්‍රතිචාර දැක්වීමයි ඒ අරමුණ පිළිබඳ වැරදි විදිහට ප්‍රතිචාර දැක්වීමෙන් Tamange මනසේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ උපදින ආකාරයේ මනවින් හඳුනාගෙන වහාම ඒන් සිත මුදවාගෙන සංවරයෙහි පිහිටන්නට පුළුවන් වෙන්නේ අරමුණ පිළිබඳවත් සිත පිළිබඳවත් අවදිමත් බව පවත්වා ගත්තොත් පමණයි. එහෙමනම් සම්පජඤ්ඤය මුල් කොටගෙන සිහිය දියුණු කරනකොට අවම වශයෙන් අපි මූලික වශයෙන් පුහුණු වෙන්නට ඕන අරමුණ පිළිබඳවත් සිත පිළිබඳවත් එකවරම දකිමින් ඒ පිළිබඳව සම්පජඤ්ඤය අවදි කරගන්න. එතකොට අන්න ඒ විදිහට කටයුතු කරන කෙනෙකුට තමයි චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති. ඇසින් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් අරගෙන තණ්හා මාන දිට්ටි වශයෙන් ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැතිව මේ අරමුණයි මේ අරමුණට සිත ප්‍රතිචාර දක්වන ආකාරයයි කියලා මේ දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ලිච්ඡවි රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සත්වයා කෙලසෙන්නේ කවර හේතුවක් නිසාද පිරිසිදු වෙන්නේ කවර හේතුවක් නිසාද කෙලසෙන්නට හෝ පිරිසිදු වෙන්නට යම් පැහැදිලි හේතුවක් තියද එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි සැබවින්ම කෙලසීමට සහ පිරිසිදු වීමට පැහැදිලි හේතුවක් තියෙනවා කෙලසෙන්නේ කුමක් නිසාද මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණු වල ඇලෙන්නට සුදුසු බැඳෙන්නට සුදුසු කෙලස් වැඩෙන්නට සුදුසු වූ ප්‍රියශීලී ගති ලක්ෂණ තියෙනවා. ඒවම නැවත නැවත මතු කරමින් ඒවම නැවත නැවත ආස්වාදනය කරන්නට පෙළඹුණොත් ඒ තනත්තාගේ සිත තණ්හා මාන දිට්ටි වශයෙන් කෙලසිලා අපවිත්‍ර වෙලා කිලිටි වෙනවා. ඒ වගේම රජතුමනි මේ අරමුණු වල නොයලෙන්නට හේතු වෙන අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුභ වූ ගති ලක්ෂණ ඒවාෙහි ප්‍රකට වෙනවා. ඒ ගති ලක්ෂණත් ඒ අරමුණු වලමයි පවතින්නේ. ඒ නොයලෙන්නට සුදුසු වූ කලකිරෙන්නට සුදුසු වූ තෘෂ්ණාව දුරු කරන්නට සුදුසු අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදී ගති ලක්ෂණ හේතුඵල වශයෙන්, ලක්ෂණ වශයෙන් නැවත නැවත විමස විමසා බලන්නට පුළුවන් නම් ඒ තනත්තාගේ සිත ඇලීමෙන් බැඳීමෙන් තණ්හා මාන දික්ටි වලින් නිදහස් වෙලා පිරිසිදු තත්වයටපත් වෙනවා. ඒ නිසා සත්‍යය කෙලසෙන්නට පැහැදිලි හේතුවක් තියෙනවා පිරිසිදු වෙන්නට පැහැදිලි හේතුවක් තියෙනවා එකම අරමුණෙහි ඇලිලා බැඳිලා සිත කෙලසා ගන්නට පුළුවන් සතහන් පවතිනෝ ඒ වගේම ඒ අරමුණෙහිම නොඇලී නොබැඳී ඒ පිළිබඳව යථාබෝධය ලබන්නට යෝග්‍ය වූ සටහන් පවතිනවා. ඉතින් ඒ සටහන් වලින් කවර සටහන් කෙරෙහිද අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන බැඳෙන සටහන් පිළිබඳව අපි නැවත නැවත අවධානය යොමු කරමින් ඒවම භුක්ති විඳින ඒවම ආස්වාදනය කරන තැනටපත් වුනොත් හරියටම ගහක මුදුන් මුලයි අවශේෂ මුල් වලිනුයි සාරය උරාගෙන ඒ ගහ ශක්තිමත්ව වැඩෙන්නාසේ අපේ තණ්හාව උපාදානයේ ශක්තිමත්ව වැඩෙනවා මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න ප්‍රියශීලී අරමුණු වල ආස්වාදනීය ගුණය පිනවන ගතිය රසය කාමයන්ට යෝග්‍ය ස්වરૂපය නැවත නැවත මතු කරමින් ආස්වාදනය කරන්න පටන් ගත්තොත් අර මුදුන් මුල සහිත ගහක මුදුන් මුලෙනුයි අවශේෂ මුල් වලිනුයි සාරය උරාගෙන ගහක් ශක්තිමත්ව වැඩෙන්නාසේ ඒ තනත්තාගේ තණ්හා උපාදානයම වර්ධනය වෙනවා සසර දිගින් දිගට පවතින්නට ශක්තිමත් බවක් තහවුරු වීමක් ඒ තුලින් ගොඩ නැගෙනවා යම්කිසි කෙනෙක් ඒ ගහට සාරය උරා ගන්නට හේතු වෙන මුදුන් මුලයි අවශේෂ මුල් ටිකයි කපලා ඒ ගහට සාරය උරා ගන්නට තියෙන අවස්ථා අහෝසි කළොත් අනුක්‍රමයෙන් ඒ ගහ දුර්වල වෙලා අභාව ප්‍රාප්ත වෙනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් සිහිය අවදි කරගෙන අර පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වල තියෙන ප්‍රියශීලී බව, රසවත් බව, ආස්වාදනීය බව, කාමයන්ට යෝග්‍ය බව ඒවා නැවත නැවත කෙලෙස් සහිතව ආස්වාදනය කරන්නේ නැතිව ඒවා උපාදාන කරන්නේ නැතිව ඒවාහි ගිලෙන්නේ නැතිව සිහිය පිහිටුවාගෙන සිත සංවර කරන්නට සමත් වෙනවා නම් අන්නේ තැනැත්තා ඉන්ද්‍රිය සංවරය තුලින් සිත පිරිසිදු කරන්නට සමත් වෙනවා ත්‍ෘෂ්ණා උපාදානය ප්‍රහීන කරන්නට සමත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ තමන්ගේ පියාගෙන් උරුම වූ ගෝචර ස්ථානය සුරක්ෂිත ස්ථානය හැටියට හඳුන්වන්නේ මෙන්න මේ විදිහට පංචේන්ද්‍රයන්ට බාහිර අරමුණු අරමුණු වෙනකොට ඒ ස්වභාවික ලෝකයේ තුල අපට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඇහැ පියාගෙන කන වහගෙන අපට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ අරමුණු වල ආස්වාදයට හේතු වෙන කෙලෙස් වඩන්නට හේතු වෙන ගති ලක්ෂණ පවතිනවා. ඒවා පිළිබඳව තෘෂ්ණාවෙන් මොසපත් වෙලා ඒවාට ගිජු වෙලා ඉන්ද්‍රිය පිනවන්නට යාම තුල මායාගේ ගොදුරක් බවට ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ අරමුණු පිළිබඳව සිහිය පිහිටුවාගෙන අරමුණත් සිතත් පැහැදිලිව වෙන්කොටගෙන අරමුණෙහි යථා ස්වභාවයත් සිත ඊට ප්‍රතිචාර දක්වන ආකාරයත් සිහිනුවණින් දකිමින් අර ඇලෙන බැඳෙන ගති ලක්ෂණ වලට ගිජු වෙන්නේ නැතිව සම්පජඤ්ඤය අවදි කරගෙන හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් ඒ දිහා බලන්නට පුළුවන් නම් විදර්ශනා ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් නම් එබඳු තැනැත්තා තථාගතයන් වහන්සේ විසින් පෙන්වා වදාළ ගෝචර ස්ථානයේ සුරක්ෂිත ස්ථානයේ හැසිරීම නිසා මායාගේ ඉලක්කයක් බවට මායාගේ අරමුණක් බවට පත්වීමෙන් ඒතනත්තාට ආරක්ෂා වෙන්නට පුළුවන් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අර කුඩා කැටකුරුල්ලකු දැහැගත්තු උකුස්සෙක් අරමුණු කරගෙන උපමා කතාවක් දේශනා කරමින් මේ සූත්‍ර දේශනාව දේශනා කළ නිසා තමයි මේ සූත්‍රය සකුණග්ගී කියලා හඳුන්වන්නේ සකුණග්ගී කියන්නේ උකුස්සට. එතකොට ඒ උකුස්සේ කැටකුරුල්ලෙකු දැහැගත් උපමා කතාවක් දක්වමින් සතිපට්ඨානය ප්‍රගුණ කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දෙසූ දේශනාවක් තමයි සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අම්බපාලි වග්ගයේහි දැක්වෙන මේ සකුණග්ගී සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විවරණය කරන්නේ.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 දෙපාර්ශ්වයේම මව්පිය දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දෙවන ජන්මදිනයේ සමරන අයානා සෙතුම්ලි රත්නායක දියණියටත් ඒ වගේම වෛද්‍ය නිලූකාශනී මදරසිංහ මහත්මිය වෛද්‍ය සමිත රත්නායක මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේ මව්පියන් ඇතුළු සෑම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනයේ වේවා එදියණියගේ අනාගත ජීවිතය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි